බොහොම පැහැදිලි ස්වාමින් වහන්සේ මගේ අවසාන ගැටලුව මේක භාවනාව සම්බන්ධ ගැටලුවක් ස්වාමින් වහන්සේ මෛත්‍රී භාවනාව කරගෙන යනකොට ස්වාමින් වහන්සේ පැය භාගයක් විතර වගේ හිත සමාධිමත් වෙනකොට ආනාපාන ඒ කියන්නේ ප්‍රාශ්වාස ප්‍රාශ්වාසයට මේ හිත දෝලන හිත යාමක් සිද්ධ වෙනවා ඒ ඊට පස්සේ ආනාපාන සතිය ටික වෙලාවක් ඉන්නකොට ආපහු මෛත්‍රී කමඨහන සිහි ගැන්වෙනවා. එතනම වැරද්දක් තියෙන සමෙන්වංශ හිතට එන දෙයට අර ඉඩ දීලා ඉන්නව මිසක මම ඒකම කරන්න ඕනේ කියලා නැහැ. අර මෛත්‍රී භාවනාව කරගෙන යනකොට සමාධිගත වෙනකොට හිත ආනාපානෙට වැටෙනවා. එතකොට එතන ඒ කිරීමේ වැරද්දක්ද සමෙන්වංශ කොහොමද ඉදිරියට යන්නේ ස්වාමීන් වහන්සේ එතනදී දැන් ඕක අවතුමිය තේරුම් අරගෙන මම ආනාපාන සතිය වැඩුවත් ඒ තුල යහපතක් වෙනවා මෙත්තා වැඩුවත් ඒ තුල යහපතක් වෙනවා කියන මට්ටමින් පවත්වාගෙන යනවා නම් ගැටලුවක් නැහැ. නමුත් ඔහොම වෙන්නේ දුර්වලකමක් නිසා. මොකද්ද දුර්වලකම අපට අවශ්‍ය කමටහනේ සිත තියාගන්නට බැරි බව. ඒ තුල ඒකාග්‍ර මදි බව. ඒ නිසා තමයි දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට ආනාපාන සතිය වඩමින් ඉන්නකොට බුද්ධ රූපයක් පේනවා කියලා. ඒ ඒ කියන්නේ මෙයාට සිහිය නැහැ හරියට. සිහිය පිහිටලා නැහැ. සිහිය පිහිටියා නම් මේ වෙන කමටහනක් එතනට එන්න විදිහක් නැහැ. ඒ නිසා එතන තියෙන සිහියේ අඩු බව. හැබැයි ඉතින් ඒක දැනට ඔය විදිහට නෑ ඒක වුණත් මේක වුණත් ඒකෙන් මනස වැඩෙනවනේ කියන අවබෝධයෙන් පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක ලොකු ගැටලුවක් නෑ. හැබැයි ඒ සිහියේ අඩු බව නිසායි ඒකාග්‍රතාවයේ අඩු බව නිසායි මේ දෙපැත්තට මාරු වෙන්නේ කියන එක බුද්ධිමත්ව තේරුම් ගන්න එතන ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව කරනකොට අර සංසුන් තත්වයක් ඇති වෙනවා සමාධි තත්වයක් එතනදී මෛත්‍රිය අර මේ අර සිතින් ඒ මෛත්‍රී සිතන එක අඩුවීමක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි දැන් මෛත්‍රී හිතන එක අඩු වෙනවා කියලා කියන්නේ මෛත්‍රී කියන්නේ වචන ටිකක් නෙමෙයිනේ වචන ටික හිතන්න අඩු වුණාට මෛත්‍රියක් කියන විදිහක් නැහැ. ඒ කියන්නේ අපි එල්ලිලා ඉන්නේ වචන ටිකේ. වචන ටික එල්ලිලා ඉන්නවා මනෝභාවය ගැන අදහසක් නැහැ. වචන ටික ෂය වෙච්ච ගමන් අපට එල්ලිලා ඉන්න කරුණක් නැහැ. එතකොට වෙන එකකට යනවා. ඊට පස්සේ ආනාපාන සතිය වඩ아가න යනකොට ඒකේ ආස්වාස ප්‍රස්වාසය සියුම් වෙනවා. එතකොට අපිට ඒක අරමුණු වෙන්නේ නැහැ. එතකොට ඒක එල්ලිලා ඉන්න තැනක් නැති වෙනවා. ඊට පස්සේ ආයෙ වෙන එකකට යනවා. ඉතින් ඒ කියන්නේ සමාධිය නෙමෙයි. සමාධිය නෙමෙයි. අපි එල්ලිලා ඉන්න කාරණේ ගිලිහුණාට පස්සේ අපි වෙන එකක් හොයාගන්නවා එල්ලෙන්න. සමිනාස එතකොට මොකද්ද අපි ඒකට සමිනාස කොහොමද අපි ප්‍රගුණ කරන්න ඕනේ? ඒක සමිනාසේ වෙලා ඔබතුමියට මෛත්‍රිය පුහුණු කරන්න ඕන නම් වචන වලින් ආරම්භ කරලා ඊට පස්සේ මෙත්තා මනෝභාවය කියන්නේ වචන ටිකක් නෙමෙයිනේ. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දුකින් මිදෙත්වා කියන වචන නෙමෙයිනේ මෙත්තාව ඒ හැඟීම ඒ හැඟීම මා තුළ අවදි කරගන්නේ කොහොමද ඒක මම මතු කරගෙන ඒක පවත්ව ගන්නේ කොහොමද අන්න ඒ ගැන උනන්දුවේ ඒ ගැන සොයන්න ඒක කාලයක් ගත වෙන්න පුළුවන් එතකන් ඔහොම කරන්න කරන අතරතුරේ ඕකෙන් නවතින්න නැතුව අර විදිහට කැමරින් සොයන්න එතකොට වචන නැති වුණාට මනෝභාවය හඳුනාගෙන පවත්වගෙන යන්න පුළුවන් බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.